අප විස්තර කරමින් ආවේ සම්මා දිට්ඨිය ආදී කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් ඒ ඒ අංග පිළිබඳවයි මා ඒ ඒ දිනවල කතා කළේ. එන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ඇතුළත් අංග වලින් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන මේ අංග පහ පිළිබඳව අප කතා කළයි කියයි මතක තිබෙන. මට හිතෙන්නේ මේ බවත් පිර කරන අපේ මේ මේ මහත්වරු දෙදෙනෙක්. එම පිළිවෙලදී අප පසුගිය දිනෙහි විශේෂ 15ක් පොහෝ දිනයක් බැවින් වෙනම කතාවක් කළේ මේ මාතෘකා වෙන පිට. අද මා අදහස් කරනවා මේ මාතෘකා පෙළේ ඊළඟ අංගය හෝ අංග කීපයක් පිළිබඳව ඉඳ තිබුණොත් කතා කරන්න. ඊළඟට එන්නේ සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග තුන. ඒ අංග තුනම සීල සමාධි ප්‍රඥා ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවටයි ඇතුළත් වන්නේ. සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ පිළිතුරට මතක ඇති සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන ඒ අංග තුන සීලස්කන්ධයටයි ඇතුළත් වන්නේ. මේකී සම්මා දිට්ඨි සම්මා සංකප්ප යන අංග දෙක ප්‍රඥා ස්කන්ධයට ඇතුළත් වෙනවා. එහෙම නැත්නම් ප්‍රඥා ශික්ෂාව. අන්තිමට කියවෙන අංග තුන සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඒ තුන සමාධි ස්කන්ධයට එහෙම නැත්නම් සමාධි ශික්ෂාවටයි ඇතුළත් වෙනවා. ඒ විදිහටයි ආර්ය ශ්‍රාන්තික මාර්ගයේ යන අංග සීල සමාධි ප්‍රඥා කියන ඒ කඳු තුනට ඇතුළත් කරන්නේ. ඉතින් මතක තබාගත යුතු කරුණක් තමයි සීල සමාධි ප්‍රඥා කියන ඒ ස්කන්ධ ත්‍රය බොහෝම විශාලයි. සියලුම සිල් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුනට ඇතුළත් වෙනවයි කියා නෙවෙයි දක්වන්නේ. එහෙම නැත්නම් ඒ සීල ස්කන්ධයට සීල් පිළිබඳව යම් ගොඩක් වෙනම් ඒ ගොඩට ඇතුළත් වෙනවා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන අංග තුන. ඒ විදිහටයි ඒ එකිනෙක ස්කන්ධයේ එකිනෙක ස්කන්ධයකට මේ අංග අට ඇතුළත් කර තිබෙනවා. එහෙම නැත්නම් මේ අංග අටෙහි ඒ සියලුම ස්කන්ධ සම් සීලස්කන්ධ සමාධිස්කන්ධ ප්‍රඥාස්කන්ධ කියවෙනවයි කියා දක්වන්නේ නැහැ. ඒ මොකද සීලය පිළිබඳව කාරණයක් දැක්වීම වශයෙන් කියන්න සීලය පිළිබඳව පිළිනවා අප්‍රභේද. සීලෙහි ප්‍රධාන වශයෙන් මුලදීම අප දැනගන්නා කාරණයක් තමයි විරති සීල අවිරති සීල. එහෙම නැත්නම් චාරිත්‍ර සීල වාරිත්‍ර සීල කියලා. චාරිත්‍ර සීලය කියන්නේ යමක් කළ යුතු නම් ඒ දේ කිරීම චාරිත්‍රයි. වාරිත්‍රය කියන්නේ යමක් නොකළ යුතු නම් ඒ දෙයින් වැළකීම වාරිත්‍රයි. එතකොට චාරිත්‍ර සීලයට ඇතුළත් වන්නේ කළ යුතු දේවල්. වාරිත්‍ර සීලය කියන්නේ ඒ නොකල යුතු වැළකිය යුතු දේවලින් වැළකීම. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුනෙන් දක්වා තිබෙන්නේ වැළකිය යුතු දේවලින් වැළකීම. එහෙමනම් වාරිත්‍ර සීලය. ඉතින් චාරිත්‍ර සීලය කියන එක බොහොම විශාලයි. එය මේ කොටසට ඇතුළත් වන්නේ නැහැ. අනේ ඒකයි මේ අංග තුන සීලස්කන්ධයට ඇතුළත් වෙනවා මිස සීලස්කන්ධය මේ අංග තුනෙහි ඇතුළත් වෙනව නෙවෙයි. ඒ විදිහටයි ඒ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිධ ස්කන්ධයන්ට නැත්නම් ත්‍රිවිධ ශික්ෂාවට මේ ආර්ය ස්ථාංගික මාර්ගයේ ඇතුළු කොට දැක්විය යුත්තේ. සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ඒ සමාධි ස්කන්ධයට ඇතුළත් අංග තුන. එයින් සම්මා වායාම මේ පිළිබඳවයි අප මුලින් කතා කළ යුතු වන්නේ සම්මා වායාම කියන මේ වචනේදී තේරුම නිවැරදි හරි වීර්යය කියන එක. තත්කතම කතම කම්මා තත්කතම සම්මා වායාම අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය වායාමෝ uppannānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya vāyāmo anuppannānaṁ kusalaanaṁ dhammānaŋ uppādāය vāyāmo uppannānaṁ kusalaanaṁ dhammānaŋ දීයෝ භාවාය vāyāmo කියන මේ <clears throat> දේශනාව පරිදි ඒ සම්‍යක් ව්‍යායාමය නම් සම්‍යක් වීරිය නම් කවරේද නූපන් අකුසලයන් නූපද වීම සඳහා වූ ගායම උපන් අකුසල් දුරු කර ගැනීම සඳහා වූ වෑයම නූපන් කුසල් උපදවා ගැනීම සඳහා වූ වෑයම හා උපන් කුසල් දියුණු කර ගැනීම සඳහා වූ වෑයම එහෙම තමා සතර සම්‍යක් ප්‍රධානය හැටියට දක්වනවා. සත්තාරෝ සම්මප්පධානා කියලා ඒ සම්‍යක් ප්‍රධාන සතරක් දක්වනවා. ඒ හතර වශයෙන්ද පෙන්වන්නේ ඔය උපන් අකුසල් නූපන අකුසල් නූපද වීම සඳහා වූ උපන් අකුසල් දුරු කර ගැනීම සඳහා වූද නූපන් කුසල් උපදවා ගැනීම සඳහා වූද උපන් කුසල් දියුණු කර ගැනීම සඳහා වූද වීර්යයටයි සතර සම්‍යක් ප්‍රධාන කියා නම් කර තිබෙනවා. සත්‍විස් බෝධිපාක්ෂික ධර්මවල මේ වීර්යය බොහෝ තැනක එනවා. ගිරියන් නව නව තැනක එනවයි කියලායි දක්වනවා. වීර්යය නව තැනක එනිසා ඉතාම වැදගත් තැනක් වීර්යයට තිබෙන්නේ. ඒ වීර්යය යනුවෙන් අදහස් කරන්නේ කෙනෙකු මේ කාය ශක්තිය ගැන කතා කරන වීර්යය නෙවෙයි. මේක මානසික තත්ත්වය. මානසික තත්ත්වය ඒ වැටෙන් සිතට වැටෙන්නට නොදී රුකුල් වෙන ස්වභාවය ඒකට කියනවා පග්ගාහා කියලා පග්ගාහ ලක්ෂණං විරියං කියලා දක්වනවා ප්‍රඥා ලක්ෂණය වීරියයි කියලා ප්‍රඥා ඒ කියන්නේ ඔසවා තබන්නේ වැටෙන්නට දෙන්නේ නැහැ හරියට වැටෙන්නට යන ගසකට මුක්කුවක් දෙන්නා වගේ සිතට ඒ තීන මිද්දාදී ක්ලේශ ධර්මයන් නිසා අලසවන්නට, කම්මැලි වන්නට, වැටෙන්නට ඉඩමදී ඒ ඔසවා තබන ස්වභාවය තමයි වීර්යය කියන්නේ. අන්නේ වීර්යය පිළිබඳව අප මුලදී දැනගත යුතුයි. ඒ වීර්යය නැතිව ලෞකික වශයෙන් ලබන දියුණුවක්වත් කෙනෙකුට ලබා ගන්නට බෑ. වීර්යය කියන එක අලස බවට විරුද්ධ ස්වභාවය. නැත්නම් වීර්යයට විරුද්ධ ස්වභාවය තමයි අලස බව. අලසව සිටින තැනත්තාට කවර හෝ දියුණුවක් ලබා ගන්නට බෑ. සාසනයෙන් බලාපොරොත්තු වන්නේම දියුණුව. සාසනය දියුණුවක් කරාම ගමන් කිරීම පිළිබඳ වූ ප්‍රතිපත්ති මාලාවකුයි මේ බුද්ධ ශාසනයේ එන්නේ. ඒ බව ඔය සම්මා විද්‍යාදී ඒ අංගයන්ගෙන් හොඳට පැහැදිලිද. ඒක මාර්ගයක් කියලා දක්වන්නේ ගමන් කළ යුතු එකකටයි මාර්ගය කියන්නේ. ඒ මාර්ගයෙන් මෙතන ගමන් කිරීමේ කියන්නේ කුමක්ද? ඒ මාර්ගාංග දියුණු කර ගැනීම දියුණු කර ගැනීම කොහේද ඒවා දියුණුවන්නේ දියුණුවන්නේ පිටත්තර කිසිවක නෙවේ අප තුල ඒවා අප කෙරෙහි උපදවාගෙන වඩන්නට ඕන ඒ නිසා සම්මා වායාම කියන මේ ධර්මය ඊටාම ප්‍රබල තැනක් වැදගත් තැනක් මේ ශාසනය පිළිබඳව සැලකෙන විට ලබන සම්මා වායාම ඒ වීර්යයේ සම්මා වායාම කියන මේ වචනය සම්මා කියන මනා යහපත් හොඳ හරි කියන තේරුම ඇති ඒ සම්්‍යක් කියන එක යොදා තිබෙන්නේ වීර්යෙහි ඊට වෙනස් පැත්තක්ද තිබෙන නිසා ඊට වෙනස් වීර්යය තමයි මිච්ඡා වායාමික. මිච්ඡා වායාමී කියන්නේ මිත්‍යා වීර්යය, වැරදි වීර්යය. සමහර විටක කෙනෙක් එබඳු වීරයක් උපදවාගෙන කල යුතු දේද කරනවා. සතුන් මරීම්, සොරකම් කිරීම, කාම මිත්‍යාචාර ආදී වශයෙන් පවත්නා ඒ අකුසල කර්ම කිරීමේදීද, ඒ අකුසල ක්‍රියා සිදු කිරීමේදීද වීර්යය ඕන කරනවා. ඒ වීර්යය මිච්ඡා වැරදි වීර්යය. හරි එකක් නෙවෙයි. ඒ නොකල යුතු දෙයක් කිරීම සඳහා ඇති කරගන්නා වීර්යය. සම්‍යක් වීර්යය අදහස් කරන්නේ අවශ්‍යයෙන්ම කළ යුතු දෙයක්. අවශ්‍යම කියන්නේ Tamange විමුක්තිය සඳහා. විමුක්තිය සඳහා කළ යුතු දේ කිරීමෙහි සිතෙහි උපදවා ගන්නා වීර්යය. ඒ ඒ වීර්යය තමයි පෙන්වුවේ අකුසලයන් නූපදවා ගැනීම සඳහා නූ උපන් අකුසලයන් දුරු කර ගැනීම සඳහා නූපන් කුසල් උපදවා ගැනීම සඳහා උපන් කුසල් දියුණු කර ගැනීම සඳහා වූ වීර්යය යනුවෙන් සතර ආකාරයකින් ඒ දක්වා තිබේ. දැන් එතන ඒ උපන් අකුසල් නැත්නම් නූපන් අකුසල් නූපදවා ගැනීම කියන එක කොහොමද කළ හැක්කේ කියලා බලමු. දැන් මේ පින්වතුන්ගේ సంతානෙදී මේ අවස්ථාවේදී ධර්මය අරමුණු කරමින් හටගන්නා සිත් මිස ඒ ලෝභාදී අකුසල ධර්මයන්ගෙන් යුක්ත වූ සිත් ඇතිවීමට මේ අවස්ථාව නොවේ. මේ කියන දේ අසාගෙන සිටින සිටින්නේ නම් ඒ අසාගෙන සිටින කාලය තුලදී අතරතුරේ වෙන දේවල් අරමුණු කරමින් සිත් උපදවා නොගත්තොත් මේ දේම අරමුණු කරමින් සිටින විට නම් අකුසල් ඉපදීමට අවස්ථාවක් නැහැ. එහෙම දිගටම පවතිනවාද අපගේ සිත? එහෙම පවතින්නේ නැහැ. වරින් වර වරින් වර අපේ සිත් අකුසලයට වැටෙනවා. එහෙම අකුසලයට වැටෙන්නට අවස්ථාවක් නොලැබෙන පරිදි කෙනෙකු සිත පවත්වා ගන්නේ කෙසේද කියලා බලන්න. එහෙම පවත්වා ගන්නට නම් ඒ තනත්තා සිහිය නුවණ කියන මේ දෙකෙන් යුක්තව සිටින්නට ඕන ඒ හැම මොහොතකම හැම අවස්ථාවක කෙනෙකු සිහි නුවණ කියන මේ දෙකෙන් යුතුව කල්යවනවා නම් ඒ කාලය තුලදී අකුසලයන්ට ඇතුළු වීමට අවස්ථාවක් ඉන්නේ නැහැ. කුයි වේලාවක හෝ අකුසල ධර්මයක් සිතට වැද්දගන්නේ ඇතුළත් වන්නේ සිතෙහි හටගන්නේ සීයෙන් තොර වූ අවස්ථාවකමයි මේ සීය කියන එක තේරුම් ගන්නට ඕන ලෝකේ සාමාන්‍යයෙන් කතා කරනු ලබන සීය නෙවේ සම්මා සති නාමයෙන් දැක්වෙන සතර සතිපට්ඨානයන් පිළිබඳ වූ සීය සත්තාරෝ ප්‍රතිපත්තානායන් වෙන් දැක් වූ ඒ සිහියයි මෙතන අදහස් කරන්නේ. එහෙම නැත්නම් ලෝකයේ විවහාර කරන සිහිය කියන වචනයන ඊට වඩා පළල් තේරුමක් ඇතියි. නමුත් සතර සතිපට්ඨානයෙන් දක්වන්නේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ අරමුණු වල පවත්වනු ලබන සිහිය. ඒ සිහියෙන් යුතුව කෙනෙක් කවර හෝ වේලාවක සිටීද ඒ වේලාවේ ඒ තනත්තා තුළ අකුසල් ඉදීමක් නැහැ. ඒ මොකද සිහියේ තිබෙනවා අකුසලයන් දුරු කරන ස්වභාවය. අකුසල අකුසල් දුරු කරන ස්වභාවය. අකුසල් දුරු කරන ධර්මයේ කුයි සිහිය කියන්නේ. ඒ වගේම කුසලයන් වඩවන ධර්මයක් සිහියේ කියන්නේ. ඒ සිහිය අවශ්‍ය වෙනවා කෙනෙකුට. අකුසලයෙන් වැළකී සිටීමටත් කුසලය ඇති කරගෙන දියුණු කර ගැනීමටත් සිහිය ඕන කරනවා. ඒ නිසා තමයි සිහියෙහි වටිනාකම බුදුරජාණන් වහන්සේ හැම අවස්ථාවකදීම පැහැදිලි කර තිබෙනවා. එහෙම කියන විට අපට පෙනෙනවා ඒ නූපන් අකුසල් නූපදවා ගැනීම සඳහා වීර්යය කරනවායි කියන එකෙන් අදහස් කරන්නේ කුමක්ද? Taman ඒ අකුසලයන් ඉපදීමට අවස්ථාවක් නොලැබෙන පරිදි සමාජයේ සිට පවත්වාගෙන යාම. ඒක තවත් වචන වලින් අප කියන්නේ කොහොමද? භාවනාවක යෙදී වාසය කිරීම. ඒ කෙනෙකු සිතන්නට පුළුවන් ඒ භාවනාවේ කියන එක හැමතිස්සෙම කරන එකක් නෙවෙයි නේද? ඒක යම් කිසි වෙලාවක නියම කරගත් කාලයක් තුල කරන වැඩක් නේද? ඔව් එහෙම නියම කරගත් කාලයක් තුල කිරීම වශයෙන්ද කෙනෙක් භාවනා කරනවා. ඒ භාවනාව සමාත ඒ තරම්ම දියුණුවක් ලබා දෙවන භාවනාවක් නෙවෙයි. නොකර ඉන්නවාට වඩා ඒ විදිහේ භාවනාව කරන එක හොඳයි. නමුත් Taman බලාපොරොත්තු වන උසස් දියුණුවක් ඒ දියුණුව කියන්නේ මේ සාසනික දියුණුවක්. එමගින් ලබා ගැනීම අසීරුයි. එමකොට ඒ භාවනාවෙන් යුතුව සිටින කාලය තුලදී Taman ඒ යහපත් අරමුණක සිත පවත්වමින් අකුසලයන්ට වැද්ද ගැනීමට ඉඩ නොතබා Tamanගේ සිත කුසලෙහි පිහිටුවාගෙන සිටියත් එයින් අයින් වූ හැටියේම නැවතත් අර අකුසල ධර්ම පිටත ඇතුළු වෙනවා. එතකොට Taman අර භාවනාවෙන් යම් තත්වයක් ලබා ගත්තනම් ඒ తত্ত্বය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නට බැරි වෙනවා. ඒ නිසා තමයි මේ සතර සතිපට්ඨානයන් පිළිබඳව වදාරන බුදුරජාණන් වහන්සේ ඒ සිහිය කොහොමද පවත්වා ගැනීමට නියම කර තිබෙන්නේ? ගතේ පිටේ නිතින්නේ සුත්තේ ජාගරිතේ භාගිතේ තුන්නී භාවේ සම්පජානකාරී හෝති උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති එහෙම වදාරා පිළිගන්න ඒ සිහිය නැතුව සම්පජඤ්ඤය කියන නුවණ පවත්වන්නට බෑ එතකොට මේ නුවණින් යුතුව මේ ක්‍රියා සියල්ලම සිදු කිරීමට ඒ සමග උපදනා වූ සිහියද පවතින්නට ඕනේ සිහියෙන් තොරව ඒ නුවණ උපදින්නේ නැහැ මොනවා කරන විටද මේ සිහිය පවත්වා ගන්නටයි කියා බුදුරජාණන් වහන්සේ උගන්වන්නේ නුවණ උපදවා ගන්නටයි කියලා යන කල්ලි සිටින කල්ලි හිඳින කල්ලි නිදන කල්ලි යන කල්ලි කරන කල්ලි කතා කරන කල්ලි කුෂ්ණිම් භූතව සිටින කල්ලි ඉතින් තව කන බොන කල්ලි අසිතේ පීතේ කායිතේ සායිතේ කන බොන කල්ලි ඊළඟට අන්තිමටම කියනවා උච්චාර පස්තාව කම. මල මුත්‍ර පහ කරන අවස්ථාවේදී සම්පජාන්න සම්පජානකාරී එයින් මොකක්ද අප තේරුම් ගත යුත්තේ අප නින්දේ ගත කරන කාලය හැර අවදිව සිටින යම්තරම් කාලයක් වෙත්නම් ඒ කාලය මුළුල්ලෙහි කරනු ලබන යම්තාක් ක්‍රියාවෝ වෙත්නම් ඒ ක්‍රියා සියල්ලම සිහියෙන් නුවණින් යුතුව කරන්නටයි කියන එකයි ඒ කියන්නේ. අන එතකොට ඒක හැම තිස්සේම සිහිය ඇති කරගෙන වාසය කිරීම. එබඳු කෙනෙකුන් තමයි උසා උසස් දිනුවක් ඒ ජීවිතයේදී ලබන්නේ. මම මේ පින්නතුනට කියා ඇති මම හිතන්නේ මතකයි මම කිව්වයි කියලා එක හාමුදුරු නම. බොහෝම අමාරු අවස්ථාවකට පැමිණුණා. මොහන්සේගේ මරණ මංචක. දැනි දැන් අවසාන හුස්ම හෙලන්නට කිට්ටු වේලා. ඒ වේලාවේදී එතන සිටි දහර භික්ෂුවක් කුඩා හාමුදුරු නමක් ඇසුවා ස්වාමීනි ඔබ වහන්සේ කිනම් මාර්ග ඵලයකට පැමිණග සිටින්නේ. අවස්ථී මම කිසිදු මාර්ග ඵලයකට පැමුණුනේ නැත. මා මෛත්‍රී බුද්ධ ශාසනය ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මාර්ග ඵලාභිගමයකට පැමුණුනේ නැත. මේ මෛත්‍රී බුද්ධ ශාසනයේදී මාර්ග ඵල ලැබීමට බලාපොරොත්තු වන කෙනෙක් වෙතොත් ඒ තැනත්තා මේ ශාසනයෙහිදී මාර්ග ඵල ලබන්නේ නැහැ. මෛත්‍රී බුද්ධ ශාසනය වෙනතුරු තමන්ගේ මාර්ගඵලාධිගමය හේතනත්තා අදිස්ථාන වශයෙන්ම කල් දාලා තිබෙනවා. ඒ පිළිබඳ ඒ මේ ජීවිතයේ මාර්ගඵල ලැබීමට උත්සාහයක් කරන්නේ නැහැ. එතෙන්දී ඒ හාමුදුරුවෝ ස්වාමීනි ඔබ වහන්සේ පිරිනිවන් පාන්නට ලෑස්ති වෙනවයි කියන ආරංචිය සැලදලා මේ අවත ගම්වල මිනිස්සු පන්සල වටා රොක්කී සිටිනවයි. ඔබ වහන්සේ මේ ප්‍රත්‍යඥ කාලක්‍රියාවෙන් කලුරිය කළයි කියා ඔවුන්ට දැනගන්නට ලැබුණොත් මහත් විපිලිසරයක් ඔවුන්ට ඇති වෙනවයි. විපිලිසරය කියන්නේ පසුතැවිලි ස්වභාවය. අනේ මේ හාමුදුරුවෝ එහෙම මාර්ගඵලයක් ලබා නොගත් කෙනෙක්ද කියලා එහෙම අමුතු හැඟීමක් වුණට ඇති වේවි. එහෙනම් නැවැත්ටි මාව කෙලින් කොට වාඩි කරවන්න ඇඳි. ඉතින් මේ කී පරිදි එහා මුදුගම්ව වාඩි කරේ. වාඩි කරවලා ඒ කුඩා හාමුදුරුවම එතනින් ටිකක් ඉවතට යනකොටම අසුර ගසා නැවත කතා කළා. ඒ අසුර ගසා නැවත කතා කළේ යම් කාරණයක් සඳහා තමාව මේ පයනය කරන ඉරියව්වෙන් සිටියේ ඒ ඉරියව්වෙන් වෙනස්කොට හිඳුවන්නට ඉතිවද ඒ හිඳුවන්නටේ කීවේ යම් කාරණයක් සඳහා නම් ඒ කාරණය උන්වහන්සේ ඒ ස්වල්ප මොහොත තුල ඉටු කරගත්තා. ඒ කියන්නේ තමන් බලාපොරොත්තු වූ අරහත්ත්වයට පැමුණුන අය අවස්ථාව. ඉතින් අරහාමුදුරන්ට මහා පුදුමයක් නේ. අමුදුක ස්වාමීන් ඔබ වහන්සේ කලේ මහා දුෂ්කර දෙයක් නෙවෙයි. මේ මේ තරම් දුර්වල මේ තරම් අමාරු අවස්ථාවේදී මාර්ගඵලාභිගමය සිදු කිරීම කුයිතරම් දුෂ්කර වැඩක්ද ස්වාමී. නැත ඇවැත්නි ඒ තරම්ම දුෂ්කර දෙයක් නෙවේ. ඊට වඩා දුෂ්කර දෙයක් මා මගේ ජීවිත කාලය තුලදී කළා. මොකක්ද එය? යම් දවසක මා මේ ශාසනයෙහි මහානකම ලැබුවෙන්ද එදා සිට මේ දක්වා මාගේ කිසිදු ක්‍රියාවක් සිහියෙන් තොරව කළයි කියා අතුවල් ක්‍රියාව සිහියෙන් කරව කළයි කියා හිතා ගන්නට දෙයක් නැtei. ඒ කියන්නේ මහාන වූ දාපතන් මේ මේ අවස්ථාව වෙනතුරු හැම තිස්සේම අවදිව සිටින හැම මොහොතක්ම සිහියෙන් යුතුව ප්‍රතිපත්තාණයෙන් යුතුවයි උන්වහන්සේ කාලය ගත කළේ. එබඳු කෙනෙකුට යර ප්‍රාර්ථනාව ඒ වූ පරිදි තිබුණු නිසා මාර්ගඵල මිලදී ගියාට මාර්ගඵල ලැබීමේ කියන එක ඒතරම් අමාරු කාරණයක් වන්නේ නැහැ. ඒකයි එයින් තේරුම් ගත යුත්තේ. එතකොට මේ සිහිය වහන්සේ හැම තිස්සේම ඒ නිසා මේ පින්තු ප්‍රතිපත්තාන සූත්‍රයේ කියලා පිළිනවනේ. මේ ප්‍රතිපත්තාන සූත්‍රයේ සිහිය පැවැත්වීමට මේ කොහේ හරි තැනක භාවනාව සඳහා වාඩි වෙලා ඒ අවස්ථාවේදී විතරක් සිහිය පිහිටුවා ගන්නට ඒ කියලා දුගන්නන්නේ නැහැ. ඒ අවස්ථාවේදී විතරක් සිහිය පිහිටුවා ගන්නට ඒ කියලා උගන්වන්නේ නැහැ. හැම අවස්ථාවකදී ඒ නිසා ශාරීරික වශයෙන් සිදුව කරන හැම ක්‍රියාවකදීම සම්මිංජිතේ පසාරි අත්පාදිය හකුළු වන දිගහරින කාලෙහිදී සිහියෙන් යුතුව කරන්නට ඒක. ඒ විදිහේ මේ පින්නතුන්ට මතකද ඒවා කියන්නට ඕනේ නැහැ. මෙන්න මේ විදිහේ සිහියෙන් යුතුව සමාගයේ කාලය තමාගේ හැම ක්‍රියාවක්ම කෙනෙකු පවත්වන්නේ නම් එහෙම පැවැත්වීමට අවශ්‍ය වන තවත් ධර්මයක් තමයි වීර්යය කියන එක. අනේ වීර්යය උපදවාගෙන සිහියම පවත්වමින් හැම ක්‍රියාවක්ම සිහියෙන් යුතුව කෙනෙකු සිදු කරන්නේ නම් ඒ තැනත්තාට නූපන් අකුසල් ඉපදීමට අවස්ථාවක් යෙදෙන්නේ නැහැ. එතකොට ඒ වීරිය නූපන් අකුසල් නූපද වීම සඳහා වූ වීරියක්. එහෙනම් නූපන් අකුසල් නූපද වීම සඳහා කරන වීරිය මොන විදිහටද පෙන්වන්නද තිරෙන්නේ? භාවනා කර්මෙහි යෙදීම් වශයෙන් පවත්වන වීරිය කියලායි දක්වන්නට තිබෙන්නේ. සතිපට්ඨාන භාවනාවේ යෙදීම් වශයෙන් පවත්වන වීරිය තමයි නූපන්න කුසල් නූපද වීම සඳහා වූ වීර්යය. තවක ඉතින් ඊට වඩා වෙනස් තේරුමක් දීලා නැත්නම් ඊට වඩා තවත් ඈතට කියත හැකි යම් කිසි අකුසල කර්මයක් කිරීමට Tamanගේ සිත පෙළඹුණොත් සිතට ආවොත් බඳක් කරන්නට Taman ඒ වගේ අකුසලයක් නීත පෙර කරලා නැහැ. ඒ නිසා මම දැනුත් කරන්නේ නැtei කියලා වලකිනවයි කියලා එහෙමත් ගන්නට පුළුවන්. නමුත් ඊට වඩා ප්‍රධාන එක තමයි මොකද මේ ප්‍රත්‍යඥ సంతාණයට අකුසල් ඇතුළු වීම නැත්නම් ප්‍රත්‍යඥ సంతානෙහි අකුසල් ඉපදීමේ කියන එක අරුමයක් පුදුමයක් නෙවෙයි. මා මේ පින්නතුලට ඒ කරුණ මීට කලිනුත් කියා තිබෙනවා. ප්‍රත්‍යඥයා 31 වගේය කියලා දක්වා තිබෙන මේ නිසයි. ඒ පිස්සුව මේ ක්ලේශ ධර්ම නිසාමයි වන්නේ. ඒ ක්ලේශ ධර්ම නිසා ඇතිවන ඒ පිස්සුවෙන් පිස්සු වැටෙන අවස්ථාවකදී ප්‍රත්‍යඥයා මේ වැරදි කරනවා. වැරදි කළ හැකි තත්වයක් ඔහු තුල තිබෙනවා. ඒ නිසා එබඳු අවස්ථාවක් ඇති නොවන්නට නම් කළ යුතු තිබෙන්නේ හැම ක්‍රියාවක්ම හැම වැඩක්ම සිහියෙන් යුතුව කිරීම. දොරේ ප්‍රතියෙන් යුතුව කිරීම වශයෙන් නැත්නම් ඒ සතිපට්ඨාන භාවනා වැඩිම වශයෙන් උපදවා ගන්නා වීරයම තමා නූපන කුසල් නූපද වීම සඳහා වූ වීරය. ඊළඟට උපන් අකුසල් දුරු කර ගැනීම සඳහා වූ වීරය කියන්නේ මොකක්ද? කොහොම ආරක්ෂා වී සිටියත් ප්‍රත්‍යඥ සංකානියක් බැරි ප්‍රත්‍යඥයෙකු බැරි වරින් වර වරින් වර අකුසල් ඇතිවන්නට පුළුවන් වරින් වර වරින් වර අකුසල් ඇතිවන්නට දක්නාලද රූපයක් නිසා අසන්නට ලැබෙන ශබ්දයක් නිසා ආග්‍රහණය කරන ගන්ධයක් නිසා දිවට දැනෙන රසයක් නිසා කයට ගැටෙහි ගැටෙන පුත්තබ්බයක් නිසා ඒ වගේම සිතට එළදෙන තවත් නොයෙක් අරමුණු නිසා නූපන් මේ දක්වා නූපන් අකුසල ධර්මිය උපදින්නට පුළුවන්. දැන් අපි ඒක දන්නවනේ. රූප දැකීම නිසා කෙනෙකුට අකුසල් සිත් උපදී. සමහර විටක ලෝභය උපදිනවා, සමහර විටක ද්වේෂය උපදිනවා. එදිනෙම අවස්ථාවකදී ලෝභය උපන්නත් ඒක වැරද්දක්. ඒක අකුසලයි. ද්වේෂය උපන්නත් ඒ වැරද්දක්. අකුසලයි. ඉතින් එහෙම ඇති නොවන්නට කොහොමද ඉන්නට ඕන? ඒ අවස්ථාවේදී සිහිය පිහිටුවා ගන්නට ඕන. සිහියෙන් යුතුවන්නට ඕන. දැන් දක්නාලද දෙයක් නිසා කෙනෙකුගේ සිතෙහි ලෝභයක් හෝ ද්වේෂයක් ඇති වේ නම් එයින් අදහස් කරන්නේ කුමක්ද? ඒ තැනත්තා සිහියෙන් සිටියේ නැහැ. මේ දකින විට මේ දකින අවස්ථාවේදී ඒ තැනත්තා සිහියෙන් යුතුව නෙවෙයි සිටියේ. ඒ නිසායි ඔහු තුල ලෝභය පහළ වුණේ එහෙම නැත්නම් ද්වේෂය පහළ වුණා. ශබ්දයක් අහනකොටත් එහෙමයි. ඒ තැනත්තා සිහියෙන් සිටියේ නැහැ. ඒ නිසා එක්ක ලෝභය ඇති වෙනවා නැත්නම් ද්වේෂය ඇති. ඉතින් භාවනාවකම සම්බන්ධ කර කියන්නටත් පුළුවන් මේ පින්තුන් දන්නා අපට අප හැම තිස්සෙම භාවනා කිරීම සඳහා කාලයක් කියන්නේ සතියක් දෙකක් තුනක් හතරක් එහෙම වෙන් කරගෙන භාවනා මධ්‍යස්ථානයකටම වෙලා භාවනා කිරීම නෙවෙයි බොහෝ සෙයින් කරන්නේ එහෙමත් කාලයක් ගෙවල පසුව තමන් වාසය කරන ඉවසේ යම් කිසි ස්ථානයක තමන්ගේ භාවනා කර්මය කරගෙන යනවා. පිරිත් පරිදි. ඉතින් එහෙම කරන බොහෝ පින්වතුන් නිතරම බලාපොරොත්තු වෙනවා Taman ඒ කටයුත්තෙහි යෙදී සිටින විට තමා වගේම නිශ්ශබ්දව නිශ්ශබ්දව ගෙදර සිටින අනිත් හැමදෙනාම සිටිය යුතුයි කියලා. මේ දෙයත් එහෙම උත්සාහ කරනවා ඇති. සමහර විටක ඔවුන් භාවනාවක නොයදී සිටින නිසා ඔහුගේ එදිනදා වැඩ කටයුතු වල යෙදී සිටියේදී සමහර ශබ්ද ඇතිවන්නට පුළුවන්. භාවනා කරන එක්කෙනා හිතුවොත් එහෙම මොවුන් මට බාධා කරනොයි මගේ වැඩේ කරගන්නට දෙන්නේ නැtei කියලා ඒ වෙලේ මොකක්ද ඔහුට ඇතිවන්නේ තමන්ට අවහිර කරනවායි කියලා තරහවක් ඇති. තරහවක්. ඒ නැතිවෙත ඒ නත් නිසාද නැඹුරු වෙච්ච අයයි. ඉතින් ඒ නිසා ගන්නට පුළුවන්. මොකද මේ මේ අභිධර්මයේ වර්ධ නෙවේ. Taman හරි හැටියට මේ ඒ ධර්මයේ තේරුම්ගෙන ඒ අනුව නොපිළිපැදීම නිසායි මේ වන්නේ. අපි ධර්මයේ දැනගන්නට දැනගන්නට සලකන්නට තිබෙන්නේ කුමක්ද? ලෝකයේ හැමදෙනාම ඒ වගේ ධර්මයේ දැනගෙන ඒ අනුව පිළිපදින්නට ලෑස්ති වූ අය නෙවෙයි. අප දබ්බව හා ඒ අනුව පිළිපදින බව අපේ ක්‍රියාකලාපයෙන් අනිත් අය දැනගත යුතුයි. ඒ සමහර විට අපි ඔවුන්ට පෙරත්ත නොකලත් අප දිහා බලලා ඔවුන්ට හිතෙන්නට බැරි නෑ මේ භාවනා ආදී මේවා සිදු කරන්නට පටන් ගත්තාට පස්සේ මොහු තුල දක්නට ලැබෙන විනීතකම කොයිතරම්ද කියලා ඒ අයගේ සිතත් නැරෙන්නට බැරි නෑ මේ පැත්තට එන්නට මොහුගේ වැඩපිළිවෙල දැකලා. එහෙම නැතුව එතනත්තා මේ අනිත් අය Taman වගේ වැඩ කරන්නේ නැtei කියලා. එයාට කෑ ගහන්නට, බනින්නට, ഘോഷා කරන්නට එහෙම ලෑස්ති වුණොත් මොහු මේ කරන ලද වැඩවලින් ලබන ලද හික්මීම කවරේද කියලා ඔවුන්ව ප්‍රශ්න කරන්නේ. දැන් ඒකට එහෙම තත්වයක් ඇති නොවන්නට තමා භාවනාව මේ හැම දෙයක් සඳහාම යොදා ගන්නට ඒ නිසා තමයි සතිපට්ඨානය වඩන පින්වතුන්ට කියන්නේ එහෙම ශබ්දයක් ඇහෙන විට ඒ ශබ්දය පිළිබඳව මෙනෙහි කරන්නටයි කියලා. මෙනෙහි කරනවා කියන්නේ ඒ යෝනිසෝ මනසිකාරය ඒ පිළිබඳව පවත්වනවා. ඒක ශබ්දයක් ශබ්දයක්. ඊට එහා මොකක්වත් නැහැ. ඒක ශබ්දයක් තමයි. අර අසුවලා කරපු ශබ්දයක්ය අසුවලාගේ ශබ්දයක්ය කියලා ඒවා හිතන්නට ගියොත් තමයි ඒ අසුවලා කෙරෙහි තරහ වෙන්නට හේතු වන්නේ. එහෙම නැතුව සුදු ශබ්දයක් වශයෙන් මෙනෙහි කිරීම. නිසා Tamanගේ සිතෙහි අකුසලයන් ඉදීමට අවස්ථාවක් නොලැබී යනවා. අකුසල් උපදින අවස්ථා නොදී සිත කුසල පැත්තෙහිම පවත්වාගෙන යාම තමයි භාවනාවෙන් අපේක්ෂා කරන්නේ. භාවනාව කියන්නේ භාවනා කියන වචනේ තේරුම කුමක්ද? වැඩිම කියන එක. භාවයේ තීති භාවනා. වැඩිමයි භාවනා කියන්නේ මොනවද වඩන්නේ? වඩනවා කියන්නේ දියුණු කරනවා කියන්නේ. මොනවද දියුණු කරන්නේ? දියුණු කළ යුතු දේ මොනවද? කුසලයේ කුසල ධර්මයි දියුණු කළ යුත්තේ. කුමටද කුසල ධර්ම දියුණු කරන්නට ඕනේ? අකුසල ධර්ම දුරු කර ගැනීම සඳහා. අකුසල් ඉපදීම එහෙම පිටින්ම නවත්වාලීම සඳහායි කුසල ධර්ම දියුණු කරන්නට ඕනේ. ඒ නිසා නේද කුසල ධර්මයන්ගේ අකුසලයන් ප්‍රහාණය තුන් ආකාරයකින් දක්වා තිබෙන්නේ. තදංග විස්කම්භන සමිච්ඡේද කියලා. කඩංගත් පහන, විස්කම්බනත් පහන, සමුච්ඡේදත් පහන. ඉතින් අර විදිහට ශබ්දයක් සමහර විටක බාධක ශබ්දයකුත් ඇති. ඒ ශබ්දේ නිසා වෙනත් වේලාවක නම් ඇතිවිය හැකි. දෝෂය නැමැති අකුසල ධර්මය ඉපදීමට අවස්ථාවක් නොතබා. නොතබා එයත් මේ ලෝකෙහි සිදුවන වෙනත් දෙයක් මෙන්ම සලකා සිතින් එපමණක් කලකා ඒ ගැන තව දුරටත් සොයා යාම නවත්වා සමාජයේ භාවනා කර්මෙහි යෙදෙන්නට කෙනෙකුට හැකි වේ නම් එහෙම හැකිවීම ඇති කිරීම සඳහා අවශ්‍ය වන වීරිය කොයිතරම් එකක් විය යුතුද? වීරිය. අන්න එහෙම ඇති විය හැකි දැන නූපන් අකුසල් නූපද වීම සඳහා කල යුතු වීරිය වශයෙන් දැක්විය යුත්තේ භාවනාව. ඒ වගේම අකුසලයක් උපන්නම එහෙම කොයිතරම් ආරක්ෂා වෙලා සිටියත් තම సంతානෙහි අකුසල ධර්ම උපදිනවා. සමහර විටක ලෝභයක් උපදින්නට පුළුවන්. මේ දැන් තිබෙන දෙයක් අරමුණු කොට නෙවෙයි. Tamanta අතීත දෙයක් මතක් වෙලාත් ලෝභය ඇති වෙන්නට බැරි නෑ. එහෙම වුණොත් ඒ ලෝභය ගැන සිතා. ලෝභයක් කිය ලෝභයක් කියලා ඒ ලෝභය ගැන සිතා. බලුවම ඊළඟට ඒ ලෝභය දුරු වී යනවා. ඒ ලෝභය හොරා හොරකී කියා දැනගත්තාම මේ අනිත් මිනිසුන්ගෙන් ඔහු ඉලක් වෙනවා. මොකද ඔහු කැමති නෑ හොරකු බව දැනගෙනම හොරකම හිගෙදෙන්නට නීතියේ දඬුවමට ආදී අවු වෙන්නට ඔහුට හොඳටම ඉඩ කඩ තිබෙන ඒ හේතුවෙන්. කවුරුත් කියයි මෙන්න මෙයයි හොරකම් කරුවේ කියලා. හොරා කැමති Taman නොහඳුනනවා Taman හොරකම් කළ බව නොදැන දන්නා පරිදි හොරකම් කිරීම. නමුත් කවුරුත් බලාගෙන ඉන්නවා නම් ඒ අවස්ථාවේදී හොරකම් කිරීමට තරම්ම සූදානම් වන්නේ නැහැ. ඒ වගේනේ අකුසල ධර්මයන්ගේ ස්වභාවය හිදෙනවා. ඒ අකුසල ධර්මය අකුසල ධර්මයක් බව දැනගත්තාම තව දුරටත් ඒ සිතෙහි පළපදියම් වී නවතින්නේ නැහැ අකුසලය ඒක දුරු වී යනවා. ඒක දුරු වී කරගන්නතයි කියලා අමුතුවෙන් උත්සාහයක් නොකළා. අකුසලයක් බව දැනගත් හැටියේම එය ක්‍රමයෙන් දුරු වී යනවා. ඒ නිසා තමයි භාවනා කරන්නන්ට උගන්වන්නේ ලෝභයක්, ද්වේෂයක්, ඊර්ෂ්‍යාවක්, මාත්කර්යයක් ඔයාදී කවර හෝ ක්ලේශ ධර්මයක්, අකුසල ධර්මයක් සමාජයේ සිටෙහි හටගත් කල්ලි ඒ අකුසල ධර්මය ගැන ඒක ලෝභයක් වශයෙන් හෝ එහෙම නැත්නම් ද්වේෂයක් නම් මේ ද්වේෂයක් වශයෙන් තරහාවක් වශයෙන් මෙනෙහි කරන්නට ඒ කියලා උගන්වනවා මෙනෙහි කරා එහෙම කළාම ඒක දුරු වියක් ඒක නැති ඒක නූපන් අකුසල් උපන් අකුසල් දුරු කර ගැනීම සඳහා වූ වීරිය ඒ උපන් අකුසල් දුරු කර ගැනීම සඳහා වූ වීරියත් මේ භාවනා වැඩි වශයෙන් පවත්වන්න. භාවනා ද යෙදී සිටීම් වශයෙන් පවත්වන වීරයක් එක. නූපන් උපන් අකුසල් දුරු කර ගැනීමේ වීරිය. ඊළඟට නූපන් කුසල් උපදවා ගැනීමේ කියන එක. නූපන් දැන් සමහර කෙනෙක් සිටින්නට පුළුවන් කවදාවත් විදර්ශනා භාවනායි කියලා මේ භාවනාව නොකළොත් කෙනෙක් ඒ භාවනාව කරන්නට ඕනේ කියලා අදහස් කරගෙන ඒ සඳහා වූ වීරිය උපදවාගෙන ඒ විදර්ශනා කුසල් විදර්ශනා භාවනාවේ කුසල් උපදවාගෙන යන්නේ නම් එයද නූපන් කුසල් උපදවා ගැනීමක් නූපන් කුසල් උපදවා ඒ වගේම කෙනෙක් එතෙක් නොලබන ලද ධ්‍යාන උපදවා ගැනීම සඳහා වීරිය කොට ඒ ධ්‍යාන උපදවා ගන්නේ නම් ඒ සඳහා පැවතු වීරිය නූපන් කුසල් උපදවා ගැනීම සඳහා වූ වීරියක්. ඒ වගේම විදර්ශනා වශයෙන්ම කලකන විට විදර්ශනාව නාම රූප පරිච්ඡේද ඥානය ඒ වගේම ප්‍රත්‍ය පරිග්‍රහ ඥානය කියන මේවා උපදවාගෙන තව දුරටත් ඒ විදර්ශනාව කරගෙන යන විට ඒ තැනත්තාට උපදනා ඥාන විශේෂයන් දක්වා තිබෙනවා උද්‍යප්පේ ඥානය, භංග ඥානය, භය ඥානය, ආදීනව ඥානය, නිබ්බිදා ඥානය, මුංචිතු කම්මිතා ඥානය, පටිසංඛා ඥානය, සංඛාරිකා ඥානය, අනුලෝම ඥානය ඔය විදිහට දක්වා තිබෙන ඥාන තිබෙනවා විදර්ශනා ඥාන. ඒ එකිනෙකක් එකිනෙකක් උපදවා ගැනීමේදී වීර්යය වෙන කරනවා නැත්නම් අතරමඟදී Tamange භාවනාව නවත්තනවා. එහෙම නැතුව අවසානෙත් තමාගේ මේ භාවනා කර්මය පවත්වාගෙන යාමට වීර්යය උනක. එතකොට කෙනෙක් උපදවා ගත්තොත් අපි ගනිමු උද්‍යග්ගේ ඥානෙයි කියන්නේ. උද්‍යග්ගේ ඥානෙයි කියන්නේ සංස්කාරයන්ගේ නාම රූපයන්ගේ ඇතිවීමක් නැතිවීමක් දක්නා නුවණ. ඒ නුවණ පහළවන සිත කුසල් සිතක්. ඒක කාමාවචර ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිතක්. ඒ කුසල් සිතේ යෙදෙන ප්‍රඥාවයි මේ උද්‍යව්‍ය ඥානය කියලා එතන හඳුන්වන්නේ. ඒ කුසල් සිතෙන් කුමක්ද කරන්නේ? කුසලය මාපේ මේ පින්නතුන්ට කියා තිබෙනවා කුසලයට තිබෙන වැඩේ කුමක්ද? අකුසලය දුරු කිරීම. ඒ දුරු කිරීමේ කියන්නේ කුසලයේ තිබෙන තාක්කල් අකුසලයට ඉඩක් ලැබෙන්නේ නැහැ. අකුසලයේ ඉවත් වී පවතින. අකුසල් එන්නේ නැහැ. ඒ කුසල් සිතක් සමග මිශ්‍රවන්නට. කුසල් සිතෙන් ඒවා ඉවත් කොට තබන්න. ඒ ඒ කුසල් නූපන් කුසල් දැන් උපදවා ගන්න. උද්‍යව්‍ය ඥාන සංඛ්‍යාත ඒ කුසලයේ උපදවාගත් තැනැත්තා එතනින් නවතිනවද නැහැ. තවත් නූතන කුසලයක් තිබෙනවා ඊට එහා. ඒක තමයි භංග ඥානයේ උපදනා වූ කුසල් සිත. ඒ උපදවා ගැනීම සඳහා නැවතත් භාවනාවේ යෙදෙනවා. අන්න ඒ විදිහට ගත්තල නූපන් කුසල් උපදවා ගැනීමට කරන වීරියේ වශයෙන්ද දැක්විය යුතු වන්නේ ප්‍රධාන වශයෙන්. භාවනාමය ක්‍රියාව පවත්වාගෙන යාම සඳහා ඇති කර ගන්නා වූ වීරිය. ඊළඟට උපන් කුසල් දියුණු කර ගැනීම සඳහා වූ වීරියක ඒ උද්‍යව්‍ය ඥානෙ, බණ්ඩ ඥානෙ, භය ඥානෙ ආදී ඒ ඥාන උපදිනාම ඒ ඥාන ඊට පිරිසිදු වන පරිදි තව තවත් තව තවත් වැඩි දුරටත් ඒ තනත්තා ඒ භාවනා කර්මයේ යෙදෙනවා. භාවනා කර්මයේ යෙදෙනවා. ඒ වගේම ඒ ඊට එහා ලැබෙන සෝවාන් මාර්ගඥා එතනින් නවතින්නේ නැතුව ඊළඟට සතරදාගාමි මාර්ගඥා ඒවා උපදවා ගැනීමටද උත්සාහ කර නිර්වාණය අරමුණු කිරීම වශයෙන් නිවන දැකීම වශයෙන් හටගත් සෝවාන් මාර්ග කුසලයට එහා තිබෙන තවත් මාර්ග කුසලයක් තිබෙනවා සතරදාගාමි එතකොට ඒවා උපදවා ගැනීම උපන් කුසල් දියුණු කර ගැනීම සඳහා වූ වීරියයි. මෙන්න මේ විදිහට ඒ වීරිය පිළිබඳව දක්වන භේදය සතරාකාර භේදය තේරුම් ගන්නට ඕන. තවත් විදිහකින් බුදුරජාණන් වහන්සේ වදාරනවා වීර්යය පිළිබඳව. නැත්නම් බුද්ධ ධර්මෙහි එනවා ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියලා වීර්යය පිළිබඳ අවස්ථා තුනක්. ආරම්භ ධාතු කියන්නේ යම් කිසි කාර්යයක් යම් කිසි කාර්යයක් වැඩක් අපි කියන්නේ මේ සාසනික වැඩක් කෙනෙක් කවදාවත් භාවනා කරලා නැහැ නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අසන්නට ලැබිලා ඒතනත්තා අදහස් කරනවා භාවනාවෙන් තොරව මේ ශාසනයෙන් ලැබිය යුතු අර්ථය ලබා ගන්නට බෑ. ඒ නිසා මාද මම භාවනා කළ යුතුයි කියලා අදහස් කරගෙන භාවනාව පටන් ගන්න. භාවනා කරන්නට ආරම්භ කරමු. එතෙක් නොකරන ලද ඒ කාර්යය කිරීම සඳහා පටන් ගැනීමටද කෙනෙකුට උවමනා කරනවා වීරියයි කියන මේ සිත ඔසවා තබන සිතට රුකුල් දෙන ස්වභාවය. ඒක තමයි ආරම්භ ධාතු නාමයෙන් දක්වන්නේ. පටන් ගැනීමේ දීර්ඝය. සමහර සිටිනවා ඒ අය වරින් වර වරින් වර හැමදාම පටන් ගන්න එකයි කරන්නේ. අද පටන් ගන්නවා කුමාව දෙක තුනක් නැත්නම් ඊළඟ මාසයේ 14ක පොහෝ දිනය වනතුරු නවත්වනවා. අයිමත් එදාටත් පටන් ගන්නවා. ඊළඟට නවත්වනවා. අනිත් 14කට පටන් ගන්නවා. එහෙම තිබෙනවානේ. ඉතින් ඒ තනත්තාගේ වැඩේ හැමදාම ආරම්භය මිසක නික්කමේ කියන ඉදිරියට යාමක් නැහැ. නමුත් නික්කම ධාතු කියලා එකක් තියෙනවා. නික්කම ධාතු කියන්නේ පටන්ගත් වීර්යය ඒ පටන්ගත් දේ කරගෙන යාමට තවත වීර්යයක් ඕන කරනවා. ඒ කියන්නේ හැම තිස්සෙම මේ වීර්යෙන් දෙන රුකුල් වීම එයට ගිය යුතුව තිබෙනවා. ඒ සිතට දෙන්නට ඕන. වීර්යයෙන් දෙන රුකුල දෙන්නට ඕන. එහෙම නොදුන්නොත් කටයුත්ත යෙදෙන්නේ නැතුව තමන් අතරමඟ නවත්තනවා. ඒකට බාධා දෙනවා එහෙම කරගෙන යාම. සමහර විට කියනවනේ. සමහර විටෙන් ඇහුවම කියනවනේ. අද මොකද සිල් සමාදන්ුනේ නැත්තේ කියලා. ඉතින් අද තිබුණු වැඩ ගැන කියනවනේ. අද එක එක වැඩ මේක වැඩ තියෙනවා. ඒ නිසායි සිල් සමාදන්ුනේ නැත්තේ. අනේ එහෙම යම් යම් කරුණු බාධා ඉදිරිපත් වෙනවා. ඒ බාධා වලින් නැදිනු නැදි ඉදිරියට යාම පටන් ගන්න එක තවදුරටත් ගෙන යාම කෙනෙකු නවත්වනවා නම් එයින් කෙරෙන්නේ ඔහුට නෑ නික්කම ධාතු කියන ඒ වීරියේ අවස්ථාව. ඔහු ඇති කරගෙන නෑ. නික්කම ධාතු කියන්නේ අලස බවට තමාට බාධා කරන ධර්ම වලට ඉඩ නොලැබෙන පරිදි ඒවා කොහොම බාධා කළත් ඒ බාධා නැඩගෙන ඉදිරියට යන වීරියටයි කියන්නේ නික්කම ධාම. තව ඊටත් ඉහළ වීරිය තමයි පරක්කම ධාතු කියලා කියන්නේ. ඒ වචනේනුත් තේනවා පරක්කම පරාක්‍රමය කියන්නේ. පරක්කම ධාතු. පරම් පරං කාමං අක්කමතිති පරක්කම ධාතු කියලා ඒකේ නිර්වචන නැත්නම් විග්‍රහය පෙන්වා තිබෙනවා පරම් පරම්ථාන එහා එහා තැනක අත්තමති කන්නේ ඒ පැවිදීම සඳහා වූ වීරිය අපි ගනිමු කෙනෙක් භාවනා කොට ඒ භාවනාවෙන් ඒ තැනත්තා නාම රූප වෙන්කර ගත්තා නාම රූප පරිච්ඡේද ඥානයි නාම රූප පරිච්ඡේද ඥානී කියන එක උපදවා ගැනීමට භාවනාව සෑහෙන කලක් හොනින් පවත්වන්නට ඕන. එහෙම නැතුව නාම රූප දෙක වෙන්වී පෙනෙන්නේ නැහැ. එහෙම පෙනෙන විදර්ශනා නුවණ පහළවන්නේ නැහැ. ඒ පහළවන්නේ බොහොම හොනින් ඒ භාවනාව කරගෙන ගියොත් චිත්ත සමාධියද හොඳින් දියුණු වුණොත් පමණයි ඒ නුවණ ඇතිවන්නේ. ඉතින් ඒ හොඳයි අපි ඒක නැත්නම් ඒ දක්වා වීරිය පවත්වාගෙන ගොස් නාම රූප පරිච්ඡේද ඥානය ලබා ගන්න. ඒක සීමාද නෙවේ. එතන නිස්සාවනේ තව ඊට එහා යා යුතුව තිබෙනවා. ඊට එහා තවද ඥාන තිබෙනවා ලබන්නට ඒ ඥානය දක්වනවා මේ <clears throat> මේ සත්‍ය පරිග්‍රහ ඥාන. නාම රූපයන්ගේ හේතුන් සත්‍යයන් දක්නා නුවණ කියන එක. ඒ ප්‍රත්‍ය පරිග්‍රහ ඥානයි. ඒක ලබා ගැනීම සඳහා තවද වීර්යය ඒ භාවනාව තව දුරටත් කරගෙන යන්න ඕනේ. එහෙම නැතුව අතනින් නැවතුනොත් ඔහුට නෑ පරාක්‍රමයක්. පරාක්‍රම ධාතු පරක්‍රම ධාතුව කියන එක නෑ. පරම්පරංකාන් ඒ දියුණුව ලබන්නට ලබන්නට ඊටත් ඉහළ දියුණුව කරා Taman යන්නට ඕනේ. ඒ සඳහා යනවා කියේ ඒ සඳහා වූ ප්‍රතිපදාවෙන් යෙදෙන්න ඕනේ. ඒ ප්‍රතිපදාවෙන් යෙදීම සඳහා අවශ්‍ය වන වීර්යය තමයි පරක්කම ධාතුව. කොතනද ඒක නිස්සාව? නිස්සාව වශයෙන් දක්වන්නට පිළිෙන්නේ අරහත්වේ. රහත් බවයි ඒ වීර්යයේ පැවැත්ම වශයෙන් දැක්විය යුතු නිස්සාව අවතාර. ඒ දක්වා නොනවත්වා යන්නට ඕන. මානිගත්තා වික්කන නවතින්නට එපා ඉදිරියට යන්න. ඒකයි මේ වීරියෙන් කරන්නේ. එතකොට ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ඉතින් මෙය බුදුරජාණන් වහන්සේ මේ වීරිය බොහෝම උසස් ලෙස වඩාරා තිබෙනවා චතුරංග සමන්වාගත වීරියකට. උන්වහන්සේ වරක් නෙවෙයි කීප වරක්. භික්ෂුන් වහන්සේලාට ඒ තැන්වලදී වඩාරා තිබෙනවා. මහණෙනි මම මාගේ ශරීරයේ ඇති මේ මස් වියලියකොත් වියලී ඒවා තමයි නහරයි ඇටයි ඉතුරු වෙතොත් ඉතුරු වේවා යම් පුරුෂ වීරයෙකින් පුරුෂ පරාක්‍රමයකින් යම් තැනකට පැමිණිය යුතුද ඒ තැනට නොපැමිණ මේ මාගේ වීරියක් නොහරිනී කියන අදිස්ථානය වීරාදිස්ථානය කොට බෝධිග්‍රම මූලෙහි වැඩහිඳ කෞසල තුන්නතා උතුම් වූ ඒ බුද්ධ තයට පැමිණ වදාළයි කියලා. මහණෙනි නුඹලාද එලෙසම වීරිය කරන්නයි කියලයි ඒ වගේම වදාළා කියලා. කාමං සචෝච නහරුච අට්ඨේච අවසිස්සතු. උපසුස්සතු ශරීරේ මංස ලෝහිතං. යන්තං පුරිසකානේන පුරිස දිරියේන පුරිස පරක්කමේන පත්තබ්බං නතං අපාපු නිත්‍යා විරියස්ස සංඛාරං භවිස්සති. මේ විදිහටයි දක්වන්නේ. ශරීරෙහි තිබෙන මස්ලේ වියලී යතොත් මේ කරන වීරිය නිසා මස්ලේ ඒවා වියලී යතොත් වියලී යේවා. වේවිල ගියාද? තමයි නහරයි ඇටයි ඉතුරු දෙක ඉතුරු වුණාවේ. යම් පුරුෂ වීරයෙකින් යුතුව යම් තැනකට පැමිණිය යුතු නම් මේ ක්‍රියාව ඒ කිවි උන්වහන්සේ බුද්ධත්වය වෙනත් කෙනෙකු නම් සෝවාන් ආදී මාර්ගඵල අරහත් වේ. ඒක නොපැමිණ මේ වීරිය අත්හරිනේ. ඒකයි චතුරංග සමන්වාගත වීරිය කියන්නේ. අංග හතරකින් යුක්ත වූ වීරිය හැටියට දක්වන්නේ යයි. චතුරංග සමන්වාගත වීරිය. අන්නේ වීරිය උපදවාගෙනයි කටයුතු කළ යුතුව තිබෙන්නේ. මේ වීරිය කාහටත් අවශ්‍යක මාර්ගඵලාධිගමයක් දුක් කෙලවර කිරීමක් කෙලෙස් ප්‍රහාණයක් බලාපොරොත්තු වන යමෙකු වෙතොත් ඒ තැනැත්තා කවර අවස්ථාවකදී හෝ මේ જાතියේදී වේවා මීට පසු જાතියකදී වේවා කවර જાතියකදී වේවා ක්ලේශ ප්‍රහාණයක් බලාපොරොත්තු වන්නේ නම් වීරියෙන් තොරව එය කවදාවත් කරගත හැකි එකක් නොවේ. ඉතින් ඒකට බොහෝම අවශ්‍යයි එබඳු වීරිය පවත්වන කරන එබඳු වීරියන්ගෙන් යුක්ත අය ඇතුරු කිරීම. ඇතුරු කිරීම අවශ්‍යතාවය. ආශ්‍රය ඊටාම වැදගත්. බුද්ධ ආගමේ ලොකු තැනක් දෙන්නේ ආශ්‍රය. බොහෝම තැනක්. කල්යාණ මිත්‍රයා කියන ඒ සුදුසු ඇතුළත සුදුසු හොඳම තැනත්තා. නිසා තමයි මේ ශාසනය එහෙම පිටින්ම පවතින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාරා කියලා. එහෙම පිටින් ඒ නිසා පුද්ගලයාති උපනිෂ පච්චයේන පච්චයෝ කියා අභිධර්මෙහි ප ဋ ාණ ප්‍රකරණෙහි උපනිෂය ප්‍රත්‍ය දක්වන තැන ප්‍රකෘතෝපනිෂයේ කියන උපනිෂයේ හැටියට පෙන්වා තිබෙනවා පුද්ගලයාති උපනිෂයේ පච්චයේන පච්චය පුද්ගලයාද උපනිෂය ප්‍රත්‍යයෙන් බලවත් උපකාරය වශයෙන් ප්‍රත්‍ය වෙනවායි ඒ නිසා තමයි අසත් ධර්ම ශ්‍රවණයක් ලැබෙනවා නම් යම් පුද්ගලයෙකුගේ ඒ කියන්නේ යම් පුද්ගලයෙකු කරන්නේ අසත් ධර්ම දේශනයක් නම් වැරදි ධර්මයක් ප්‍රකාශ කරනවා. ඒ පුද්ගලයාගේ ඇසුර ලබා ඔහු කියන ධර්මය අසා ඒ අනුව පිළිපදින තැනත්තාට සිදුවන්නේ කුමක්ද? මහා විපතක්. ඒට හේතු වූයේ අර පුද්ගලාස්ත. ඒ වගේම සද්ධර්මයේ දේශනා කරන බුද්ධ ආදී උතුමෙකුගේ ආශ්‍රය කෙනෙකු ලබා ඒ ධර්මය අසා ඒ අනුව පිළිපැද්දොත් ඒ තැනත්තා මේ දුක් වලින් නිදහස් වෙන්නේ. දුක් වලින්. ඒකට මූලික හේතුව මූලික කුමක්ද? ඒ ආස්ත. ඒ පුද්ගලයා ඇසුරු. ඒ නිසා පුද්ගලයා කියන එක බලවත් කාරණයක්. හේතුවක් කාරණයක් මේ අපගේ හොඳ පැත්තට හෝ නරක පැත්තට. වැදගත්. ඒ නිසා ඒ එතකොට වීරිය උපදවා ගන්න. මොන වීරියද? භාවනාමය වීරිය. ඒ භාවනාමය වීර්යය උපදවා ගන්නා අය නම් කවුද? භාවනාවෙහි යෙදී පුද්ගලයෝ. එබන්දන්ගේ ආශ්‍රය ඒ භාවනා කරන කෙනෙකුට වැදගත්. ඒ අය ඒ පිළිබඳවමයි කතා කරන්නේ. ඒ උසස් කොටයි දක්වන්නේ. සමහර එක් ඉන්නවා ඒ සමච්චලයට භාජන කරන්නේ. ඒකට අකුල් හෙලන්නේ. එබන්දන්ගේ ආශ්‍රය නෙවෙයි ඒ සඳහා කළ යුත්තේ. එබඳු භාවනාවකදී ඒ වීර්යය පවත්වාගෙන යන අයද ඒ අයගේ ආශ්‍රය ඒක කොහොම නිදර්ශනයක් අපේ බණ පොතක බණ පොතේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලෙදී දෙවිමල කියන එක්තරා හාමුදුරු නමක් තවත් ආචාර්යවරයෙකු ඇසුරෙහි වාසය කළා. ඒ හාමුදුරුවෝ ඒ තමන් ඇසුරු කළ හාමුදුරුවෝ බොහෝම කම්මැලි කෙනෙක්, අලස කෙනෙක්, නිදි කිරණ කෙනෙක්. නිදා වැටෙන මහාන කමක් කරන්නේ නැහැ. මහානකමී කියන එකෙන් ප්‍රධාන වශයෙන්ම දක්වන්නේ භාවනාව කියන එක. ඉතින් එහෙම කිසි හේකෙ යෙදෙන්නේ නැහැ. නේද? මේ හැමෝම කල්පනා කළා මම මහාන වූයේ කුමටද? මම මහාන වූයේ කුමටද? මේ හාමුදුරුවන් සමග ආශ්‍රයෙන් මේ හාමුදුරුවන්ව ඇසුරු කිරීමෙන් මට ලැබෙන යහපතක් නැහැ. මට සිදු කරගත හැකි අර්ථයක් නැහැ කියලා උන්වහන්සේට නොකියාම එතනින් පිටත්ව ගියා. ගිහින් අසුරු කළා අසුරු කළ යුතු වීරියෙන් බොහෝ දුසක් වීරියක් උපදවාගෙන සිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්නේ මේ ශාසනයේ පිළිවෙලින් දක්වනවා නම් තුන්වෙනි ශ්‍රාවකයන් හැටියටයි දක්වන්නට තිබෙන්නේ අග්‍ර ශ්‍රාවක දිනමට පමණක් දෙවිදිවන ඒ මහා ශ්‍රාවක මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇසුරු කළා. උන්වහන්සේගේ වීරිය ගැන අපිට හිතා ගන්නට පුළුවන්. උන්වහන්සේ දුකංග දරින් අතර අග්‍රස්ථානයේ බුදුරජාණන් වහන්සේ සබා වදාළ සෙලස් දුකාංගම ආරක්ෂා කළ කෙනෙකු බැරි. දුකාංග 13ක් තිබෙනවා. ඒ 13ම එකාකාරව රැක්ක හාමුදුරුවෝ තමයි මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ ඇසුරට ගියා මේ හාමුදුරුවෝ ගෙයින් නොබෝ කලකින් නොබෝ කලකින් උන්වහන්සේ මේ උපදේශ අනුව පිළිපද රහත් වුණා. රහත් කළා දැන් කල්පනා කළා Tamange මහානකම පිළිබඳ වූ වැඩ කටයුතු අවසන්. ඒ කියන්නේ රහතන් වහන්සේ මේ කියන්නේ ප්‍රකාශ කරන්නේ හීනා ಜಾති විත්තං ධක්මචරියං කතං කරණීයං නාපරණි චත්තායක හීනා ಜಾති ಜಾතිය ක්ෂය කළා නැවත ඉදීමක් නැහැ. ಜಾතිය හීනා ಜಾති උසිතං ධක්මචරියං ධක්මචර්යාවෙහි ගත නිම කළා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ග සංඛ්‍යාත භ්‍රමචර්යාව නැත්නම් සාසන මාර්ග භ්‍රමචර්යාව වාසය කළා ඒක ඉවරයි දැන් ඒකෙන් වෙන වැඩක් දැන් කරන්නට දෙයක් නැහැ ඒ වාසය කර සම්පූර්ණ කළා කියන එකයි ඒක වෙන්න කුසිතං භ්‍රමචර්යං කතං කරණීයං යමක් කළ යුතුද ඒක එක්කලා මොකද්ද කළ යුත්තේ ක්ලේශ ප්‍රහාණය ඒක එක්කලා කතං කරන්න නාකරණිත්තාය තවත් කරන්නට නම් දෙයක් නෑ ඉතිරි වෙලා. අන්න ඒ රහත් බවට පැමිණ ළමට උන්වහන්සේ කල්පනා කළා මා ඇසුරු කළ අර අලස හාමුදුරුව. ඒ හාමුදුරුවන්ගේ අලසකම නැති කරන්නට ඕන. කියලා ඇවිත් මේ හාමුදුරුවන්ට ඇහෙන්න ගාථාවක් වදාලා. කාටද මතක තියෙන්නේ? හොඳ බබක් <laughs> ආ මට මතක පරිත්තං ධාරි මාරුය යථා සීදේ මහන්නවේ එවං කුසීත මා ධම්ම සාධු ජීවිති සීදති තත්මා තං පරිවජ්ජෙය්‍ය කුසීතං හීන වීරියං අවිවිත්තේහි අරියේහි පහිතත්තේහි ජාහි නිච්ඡං ආරද්ධ විරියේහි අන්විතේහි සහාව එහෙමයි උන්වහන්සේ බදාලා පරිත්තං දාරු මාරුය යථාපීදේ මහන්නරේ මූදේ වැටුණු කෙනෙක් තමාව දියමතු පිට තබා ගැනීමට සෑහෙන තරමේ නොවු ලී කැබැල්ලක එල්ලුනොත් සිදුවන්නේ කුමක්ද ලී කැබැල්ලක් සමග තමා දියේ ගිලෙන්නේ ඒ වගේ කුඩා ලී කැබැල්ලක් මූදේ වැටුණු කෙනෙක් කුඩා ලී කැබැල්ලක නැගීම නිසා ඒ මුහුදේ ගිලෙන්නේ යම්සේද එසේම කම්මැලි කෙනෙකුගේ ආශ්‍රය ලැබීම හේතු කොටගෙන අර හොඳ තැනැත්තාත් මේ සංසාර සාගරයේ ගිලෙනවා ගිලෙනවා එයින් එහා දෙරෙන්නට විදිහක් නැහැ මොකද අරයාගේ තියනවානේ අනු අනුව යාම අන්න ඒ හේතු කොටගෙන පරිත්තං දාරු මාරුය යථාසීදී මහන්න වේ ඒනම් කුසීත මාගම්ම ඒ වගේ කුසීතයා නිසා කම්මැලියා නිසා සාදු ජීවිති සීදති යහපත් ජීවිතයක් ඇති කෙනෙකුන්ද අර කම්මැලියාගේ ආශ්‍රය ලැබීම නිසා අලසයාගේ ආශ්‍රය ලැබීම නිසා එතනද අලසවි මේ කල යුතු දේ නොකොට සංසාර සාගරයේ ගිලෙනවා තස්මා තං පරිවජ්ජය කුසීතං හීන වීරියං ඒ නිසා වීර්යය හීන ඒ කියන්නේ වීර්යය නැති අම්මැලි තැනත්තා ඇසුරු කිරීමෙන් වළකින්න ඕනේ. පරිවර්ජ්‍ය කියන්නේ ඔහුව මේ අත්තරින්ද කුසීතං හීන වීර්ය. පවිදිත්තේහි අරියේහි පහිතත්තේහි ජාලී නිච්ඡං ආරද්ධ විරියේහි පණ්ඩිතේහි සහවත. පවිදිත්තේහි කියන්නේ මේ මේ ජන සංගණිකාවෙන් තොරව භාවනා කර්මයක යෙදීම් වශයෙන් විවේකයේ විවේකයේ ගත කරන විවේකය ප්‍රිය කරන උතුම් වූ වීරිය වඩන පහිතත් මේ කෙලෙස් කැපීම සඳහා වූ වීරියෙහි යෙදී වාසය කරන භාවනා කරන ජාහිලි කියන්නේ ඒකයි භාවනා කරන දවුම් වඩන භාවනා කරන නිතර නිච්ඡං ආරබ්ධ විරියේහි කියන්නේ ආරම්භන ලද වීරියනි භාවනා කර්මෙහි යෙදීම වශයෙන් නිරන්තරයෙන් පවත්වන ලද වීරියෙන් යුක්ත වූ අන්න ඒ බන්දතු ආශ්‍රය කරන්නේය කියන මේ අදහස ඇති ගාථාවයි ගදායි. මේ ගාථාව ඇතු අර කම්මැලි හාමුදුරුවන් ගේද හිත මේ ගාථාව නිසා ඊ ඇති ගැද්වි තිබෙන අදහස නිසා වෙනස් වෙනවා. වෙනස් වෙලා තමන්ද ඒ අලසකම අත්හැරලා සාසන පිළිවෙතෙහි යෙදিলা නොබෝ කලකින් රහත් වෙලා කෙලෙස් වලින් මිදහස් වෙනවා. අනේ බව මේ ආශ්‍රය ආශ්‍රය අවශ්‍යකම මේ අනුව තේරුම් ගන්නට ඕන. අද අපි සම්මා වායාම කියන මේ වීර්යය ගැන කතාවයි කළේ. අනිත් ඒවා පිළිබඳව කතා කිරීමට අද අවස්ථාවක් නැහැ. අපි ඊළඟට සම්මා සති සම්මා සමාධි කියන අංග දෙක පිළිබඳව ඊළඟ වාරයේදී කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. අද දිනෙක කාලය අවසන් මේ පින්තුන් හොඳින් ධර්ම ශ්‍රවණය කළා. ඒ නිසා ඒ ධර්ම ශ්‍රවණයේ ආනිසංස වශයෙන් මේ පින්තුන් තුල ඒ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු කියන දෙවදාරුන් වූ වීරිය උපදවාගෙන ඒ සතර සම්‍යක් ප්‍රධානයේ වශයෙන් දැක් වූ නූපන කුසල් නූපදවාලීමටත්, උපන්න කුසල් දුරු කර ගැනීමටත් ඒ නූතන් කුසල් උපදවා ගැනීමටත් උපන් කුසල් දිනු කර ගැනීමටත් ඒ වීරිය ඇති කරගෙන ඒ වීරියේ